ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ පූජ්‍ය මාපලගම සුසීල වංශ ස්වාමින් වහන්සේ මෙම ධර්මානුශාසනාව තථාගතයන් වහන්සේගේ ශ්‍රී සත්‍ය පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් හොඳින් නවදානින් බණ අසාගෙන සිටින සියලුම ඥානවන්තයන්ට මම ඔබට ඒ බව සනාථ කරන වටිනා සූත්‍ර දේශනාවක් තමයි දැන් පෙන්වා දෙන්නේ. සංයුක්ත නිකායේ ගාමණී සංයුක්තයේ භද්‍රක ගාමිනී ගාමණී සූත්‍රය සංයුක්ත නිකායේ සංයුක්ත නිකායේ ගාමණී සංයුක්තයේ භද්‍රක ගාමණී සූත්‍රය මෙන්න මේ සූත්‍රයේ හරයයි මේ ඉදිරිපත් කරන්නේ මේ සූත්‍ර දේශනාවෙන් මතු කරන හරය හොඳින් ශ්‍රවණය කරන්න දවසක් මේ භාද්‍රක ගාමිණී කියන තරුණයා අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මුණ ගැහෙන්නට එනවා. ඇවිල්ලා කියනවා සාදු මේ භන්තේ භගවා දුක්ඛස්ස සමුදයංච අත්තංගමංච දේසේතු භාගතුන් වහන්සේ මට මේ දුක්ඛස්කන්ධයේ සමුදයයි අත්තංගමංච නිරෝධයයි ඒ අවසානයටපත් කරන ආකාරය දේශනා කරන්න. බුදු පියාණන් වහන්සේ මේ දුක්ඛ ස්කන්ධය උදා වෙන ආකාරයත් මේ දුක්ඛ ස්කන්ධය අවසානයටපත් කළ හැකි ආකාරයක් දේශනා කරන්න කියලයි එදා භද්‍රක ගාමිණී තරුණයා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ. බුදු පියාණන් වහන්සේ ඔහුට මෙන්න චතුරාර්ය සත්‍ය, ඒ ආර්ය සත්‍යයන් දේශනා කරනවා. සියලු ලෝසතුන්ගම භයානක දුක්ඛිත සංසාරයෙන් මුදවන්නා වූ ඒ අසිරිමත් වූ සත්‍යයන් දේශනා කරනවා. දැන් බලන්න මොනතරම් සරල සහ පැහැදිලි සහ පහසුවෙන් වැටහෙන දහම් පරයයකින් දුන්නාසි මේ ධර්මයේ දේශනා කළේ කියලා. හොඳින් අහගෙන ඉන්න අද. අද වෙනතුරුත් ඔබට විශ්වාසයක් නැත්නම් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැහැ කියලා. අද හරි හොඳින් අවධානයෙන් අහගෙන ඉන්න මේ කාරණා. මේ සත්‍යයන්, මේ දහම් කාරණා, මේ දහම් ව්‍යාකරණය. භද්‍රක ගාමිණී තරුණිය මේ ඉල්ලීම බුදු පියාණන් වහන්සේකින් සිද්ධ කළාම බුදු පියාණන් වහන්සේ අහනවා භද්‍රක තොප සිටින්නේ කොයි ඉසව්වේද? ස්වාමීනි මම සිටින්නේ උරුවෙල් කප්ප නම් දනව්වේ. උරුවෙල් කප්ප කියන ගාමේ. හොඳයි වද්‍රක. තොප මේ දුක්ඛ ස්කන්ධේ සමුදයත් නිරෝධයත් අස්ථාසිතිනවා. මේ දුක්ඛ ස්කන්ධේ උදා වෙන ආකාරයක් විරුද්ධ වෙන ආකාරයක් අසාසිතිනවා. භද්‍රක යම් හේකින් මන්තොපට අතීතය උපමා කරගෙන අතීතය පාදක කරගෙන ධර්මයේ දේශනා කළොත් තොපට අතීතය පිළිබඳ සැකයක් හටගන්නවා. මන් තොපට අනාගතය පාදක කරගෙන ධර්මයේ දේශනා කළොත් තොපට අනාගතය පිළිබඳවත් සැකයක් හටගන්නවා. මොකද අතීතයේ සිද්ධ වෙච්ච දේවල් පෙර භවයන් ආදී අනාදී වශයෙන් ඒ පිළිබඳ ඒ දේවල් ඥාණයෙන් දකින්න හැකියාවක් නැත්නම් ඒ ගැන තියෙන යම් කිසි ආකාරයක සැකයක්. අනාගතයත් ඥාණයෙන් දකින්න හැකියාවක් නැත්නම් ඒ ගැනත් තියෙන සැකයක්. ඒ නිසා අතීතයත් අනාගතයත් බැහැර කරනවා. වර්තමානයේ මේ මොහොතේ මෙහි සිටින්නා ඔබට මෙහි වැඩ සිටින්නා මා විසින් මේ ධර්මයේ දේශනා කරනවා කියලයි උන්වහන්සේ මේ දේශනාව පටන් ගන්නේ. භාගතුන් වහන්සේ බද්දකගෙන් අහනවා බද්දක කෙසේද? යම් මිනිසෙට දුකක් පීඩාවක් විපතක් සිද්ධ වෙනකොට උදා වෙනකොට යම් මිනිසෙක් දඬුවමකට බන්ධනයකට උපද්‍රවයකට ලක් වෙනකොට ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙනකොට සොපට දුක දනවන්නා වූ දුක උපදවන්නා වූ ශෝකය පහල කරන්නා වූ යම්බඳු මිනිසියෝ ඔය උරුවෙල් කප්ප දනව්වේ සිටිනවාද අනේ ස්වාමීන් සිටිනවා කවරෙක්ද බද්දට ස්වාමීන් මේ මගේ ඥාති මිත්‍රාදී පිරිස මගේ පවුලේ ප්‍රියයන් පිරිස මම ඇසුරු කරන පිරිස ඒ අය ඔය කියන ආකාරයේ ජරාවට ව්‍යාධියට මරණයට දුකට විපතටපත් වෙනකොට උපද්‍රවයන්ට හිරිහැරයන්ට බන්ධනයන්ට හිර බන්ධනයන්ට ලක් වෙනකොට ඒ අයට දුක පැමිණෙනකොට මට ශෝකය හට ගන්නවා හොඳයි භද්‍රක භද්‍රක ඔය ප්‍රදේශයේ මෙබඳු මිනිස්සුන් සිටිනවද කෙබඳු මිනිස්සුද යම් මිනිසෙක් මේ විදිහට ජරාවට ව්‍යාධියට මරණයටපත් වෙනකොට හිර බන්ධනයන්ට දඬුවමට ලක් වෙනකොට උපද්‍රවයන්ට හිරිහැරයන්ට පීඩාවන්ටපත් වෙනකොට විවිධාකාර අතුරු ආන්තරාවන්ට ලක් වෙනකොට තොපට ශෝකය ඇති කරන්නේ නැති, ශෝකය පහළ කරන්නේ නැති, දුකක් හටගන්නේ නැති යම්බදු මිනිස්සයෝ ඒ ප්‍රදේශයේ උරුවල් උරුවල් කප්පදානව සිටිනවා. ස්වාමීන් සිටිනවා. ඒ කවරෙක්ද බද්දක. ස්වාමීන් මේ මගේ මිත්‍රත්වයක් මාගේ ඇල්මක් මාගේ බැඳීමක් නැති පිරිස. ඒ අය ඔය කියන ආකාරයෙන් ජරා ව්‍යාධියට මරණයට පත් වෙනකොට ඒ අයට උපද්‍රව හිරිහැර සිද්ධ වෙනකොට ඒ අය විපතටපත් වෙනකොට දුකටපත් වෙනකොට මට ශෝකයක් හටගන්නේ නැහැ. මට දුකක් පැමිණෙන්නේ නැහැ. භද්‍රක යම්කිසි සත්‍යයක් මිහිප සැඟවි පවතිනවා. කුමන්ද? මේ දෙපිරිසටම මොහොන දෙන්නට සිදු වී තිබෙන්නේ එකම ධර්මතාවන්ට. පොදු ධර්මතා සියල්ල. මේ අනිච්ච දුක්ඛ අනන්ත ධර්මතා සියලු දෙනාට පොදුයි. එහෙමනම් මේ උරුවෙල් කප්ප දනව්වේ මේ දෙපිරිසම මුහුණ දෙන්නේ සත්වයේ හැටියට මේ සංසාරේ කර්මය දායාද කරගත්ත කම්මස්ස කෝමී කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පරිසරණා යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ වවිසාමීති මේ කර්මයේ දායාද කරගෙන කර්මයේ ඥාතියා කරගෙන කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන මේ ලෝක සත්‍යය මේ මොහොන දෙන්නේ කර්මයෙන් පැමිණෙන විපත් වලට කර්මයෙන් සකස් කරලා දීපු ජීවිතයක් ඔවුන්ට උරුම. ඒ සියල්ල නියාම ධර්මයන්ට අනුව ක්‍රියාත්මකයි. එහෙමනම් මේ හටගත් සියල්ල විවිධාකාර ව්‍යසනයන් මැද්දේ විවිධාකාර දුක් දෝමනස්යන් මැද්දේ අවසානය කරා විපරිණාමය කරා ගමන් කරන මරණය කෙලවර වෙනවා. එහෙමනම් එබඳු ජීවිත උරුම කරගත්ත පිරිසක් තමයි මේ දෙපිරිසම. දෙපිරිසටම ඒ ධර්මතාව උරුමයි. භද්‍රක එක පිරිසකට ඒ විපත්ති ඒ දුක උදා වෙනකොට ඒ මරණය උදා වෙනකොට තොපට ශෝකේ හට ගන්නත් භද්‍රක අනිත් පිරිසට ඒ විපත්ති ඒ දුක ඒ මරණය උදා වෙනකොට තොපට ශෝකේ හට නොගන්නත් හේතුව මොකක්ද ස්වාමිනී වැටහුණා කුමක්ද වැටහුණේ ස්වාමිනී පිරිසක් කෙරෙහි මං ඡන්දයෙන් රාගයෙන් ආදරයෙන් ඇල්මෙන් තෘෂ්ණාවෙන් බැඳිලා ඉන්නේ ඔවුන් මට ප්‍රියයි ස්වාමිනී අනිත් පිරිස කෙරෙහි මාගේ ඇල්මක් ඡන්දයක් රාගයක් තෘෂ්ණාවක් නැහැ. ඔවුන් සමග මට බැඳීමක් නැහැ. වර්ධක ඔය කිව්ව ධම් ව්‍යාකරණයේ අසුරෙන් අතීතයත් අනාගතයත් නුවණින් විනිවිද දකින්න. වර්ධක මේ මුළු සංසාරයේ පුරාම යා සත්‍යයේ දුක් විඳානම් දුක් විඳේ ඔන්න ඔය හේතුව නිසායි. දැන් තොප මේ හේතුව දේශනා කරා. මොකද්ද? ප්‍රියභාවයෙන් බැඳීම. ප්‍රියයි කියලා ලං කර ගැනීම. ප්‍රිය જાතිය නිසාමයි ශෝකය හටගන්නේ, බය හටගන්නේ. ප්‍රිය කළ දෙයමයි ශෝකය දෙන්නේ, බය දෙන්නේ, බය උදා කරලා දෙන්නේ. භද්‍ර කර යංකින්ච දුක්ඛං uppajjamana uppajjati sabbantං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාති බාධක යම්කිසි දුකක් උපදිනවා නම් උපදින්නෙම මෙන්න මේ ඡන්දය රාගය ඇල්ම ආදරය තෘෂ්ණාව මූල් කරගෙන මේ ඡන්දයයි මේ ආශාවයි රාගයයි මෙන්න මේ දුකේ නිදානය දුකේ මූලය මේ ඡන්ද රාගය මෙන්න මේ ඇල්ම මේ තෘෂ්ණාව තමයි මේ දුකට මුල් වෙන්නේ කියලා භාගතුන් වහන්සේ බද්දක ගාමිණී තරුණයාට ධර්මයේ දේශනා කර දෙහුට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙනවා. ඔහු ධර්ම අවබෝධය ලබනවා. එහෙමනම් බෙන්ගතුනි ඒ ධම් ව්‍යාකරණය ඇතුලේ ධර්ම ව්‍යාකරණය ඇතුලේ චතුරාර්ය සත්‍ය ඇතුළත් වුණා නේද? දැන් බලන්න අපි තවදුරටත් මේ ධම් ව්‍යාකරණය විග්‍රහ කරගමු. බුදු පියාණන් වහන්සේ උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී ඒ දුක්ඛාරය දුක්ඛාරය සත්‍ය සම්බන්ධයෙන් දේශනා කරද්දී යෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ කියලා යම්කිසි ධම් කාරණාවක් පෙන්වා දෙනවා අපට. යම්කිසි දුක්ඛයක් පෙන්වා දෙනවා. පීහි විප්‍රයෝග දුක්ඛෝ. පීහි විප්‍රයෝග දුක්ඛෝ කියප එක අපි ගත්තේ කොහොමද පදාර්ථේ? බුදු පියාණන් වහන්සේලා මේ ලෝකෙට ධර්මයේ දේශනා කරන්නේ ලෝකෝත්තර අර්ථයෙන්. හැබැයි පාවිච්චි කරන්නේ ලෝකේ තියෙන වචනම තමයි. හැබැයි ඒ ඇසුරෙන් උන්වහන්සේ පෙන්වා දෙන අර්ථයේ පදේ අර්ථයෙන් පේන්නේ නැහැ. ලෝකෝත්තර අර්ථය දැකීමටයි නිරුක්ති දැකීම කියන්නේ. පදේ අර්ථය විතරක් ගත්තොත් එහෙම පේන්නේ ලෝකේ අර්ථේ යෝ නිරුක්ති ජානාති නජානාති පදේ පදේ විකංකේ වානියන්ද ගජුය කිව්වේ ඒකයි. පදේ අර්ථය දකින්නා වූ පුද්ගලයා පදෙන් පදේ තෝරගන්න ගිහලා අර වානියන්ද වානියන්ද ඇතේ ගමන් කරනවා වගේ හතරතේ හැපි හැපි ගැටි ගැටි තමයි යන්නේ. තෝරගන්න බෑ පදේ අර්ථෙන් ගන්න යනවා. පඤ්ඤවන්තසයන් ධම්මෝ කිව්වේ ඒකයි මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට කිව්වේ ඒකයි. ප්‍රඥාවෙන් තෝරාගත යුතු අර්ථයේ පදේ අර්ථයෙන් ගන්න යනවා පද පරිමේ කිව්වේ ආයෙත්. පදේ අර්ථය අල්ලගෙන තර්ක කරනවා වාද කරනවා ගහ ගන්නවා මරා ගන්නවා. එකිනෙකා නසා ගන්නත් උත්සාහ ගන්නවා. පදේ අර්ථය අල්ලගෙන. ලෝකෝත්තර අර්ථය නෙවෙයි ගන්න. දැන් බලන්න මේ කිව්වේ මොකද්ද? පීහි විප්‍රයෝග දුක්ඛෝ කිව්වේ මොකද්ද? ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියන එක. ඒක තමයි පදේ අර්ථය. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි. ඒක පදේ අර්ථය. දැන් ඕක අවබෝධ වුණා කියලා දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියන්නේ? අපි ප්‍රියයන් ඇති කරගෙන ඊට පස්සේ ප්‍රියයන් වෙන් වෙනවා. ඒක ධර්මතාවක්. ඒකාන්තයෙන්ම වෙන්වීමක් තියෙනවා. මොකද සංකතයක ලක්ෂණයක් තියෙනවා හට ගැනීමක් සහ විනාශ වීමක් යන අදහසින්. සංකත සංකතයක හට ගැනීමක් අන්‍ය භාවයකට පත්වීමක් සහ අවසානයක් පවතින. එතකොට ඒකාන්තයෙන්ම ඕනෑම හමුවක් වෙන්වීමත් සමගමයි පවතින්නේ. එතකොට යම්කිසි ප්‍රියභාවයකින් යමෙක් අපි ලං කරගත්තාම ජීවිතේට ප්‍රියයි කියලා. ඒකාන්තයෙන් වෙන්වීමක් බලාපොරොත්තු වෙන්නට ඕන. කොයි ආකාරයෙන්ම කවදා දවසක මරණයෙන් හරි වෙන්නේ. තමන්ගේ මරණයෙන් හෝ ඒ පුද්ගලයාගේ මරණයෙන්. ඒකාන්තයෙන් වෙන්නේ. එහෙමනම් මෙන්න මේ ප්‍රියභාවයෙන් බැඳිලා හිටියාම මොකද වෙන්නේ? මේ වෙන්වීම මහ දුකක්. දැන් ඔබ දැකලා ඇති බොහෝ අම්මලා තාත්තලා මිය යන්න යනකොට හඬනවා වැළපෙනවා තමන්ගේ දරුවෝ ගැන සිහි කරලා. ඒ නිසා මැරිලා පෙරේත වෙලා ගෙදරට එනවා. පරදත් උපජීව පෙරේත වෙලා. තවත් විවිධාකාර ප්‍රේත කොටස් බවට පත් වෙනවා. ඇයි අර එල්ම අතර ගන්න බෑ. ඒකට ලෝක සම්මතයේ ලස්සන වචනයක් දෙනවා සෙනෙහස ආදරය කියලා. සංස්කෘතිකරණය කරලා කෙලස්. ඒ නිසා මොකද උනේ? ඒ ලස්සන වචන වලට රැවටිලා සංසාරි දුක් විඳිනවා. ඒවා සාධාරණීකරණය කරනවා. අසත්පුරුෂ ලෝකයා අසත්පුරුෂයෝ ඒ විවිධාකාර කලා මාධ්‍ය ඔස්සේ නිරූපණය කරමින් තව තවත් අසරණ ලෝක සත්‍යය දුකටම ඇදලා දානවා. ඒ දේවල් දකින්න දකින්න මොකද වෙන්නේ? තව තවත් අර කෙලෙස් වැඩෙනවා. කෙනෙක් මිය යන්න ආසන්න වෙනකොට දරුවන් අම්මා තාත්තට නම් විශේෂයෙන්ම දරුවන් සිහිපත් වෙන්නේ. බිරිඳට සැමියා සැමියා බිරිඳ යන ආදි වශයෙන් කවුරුන් හෝ තමන් ප්‍රිය කරන අය. බොහෝ විට ඈත් එක්ක ඇති කරගෙන තියෙන මේ චන්ද රාගයේ බැඳීම බලවත් එකක් නම් මොකද වෙන්නේ? මරණයෙන් පස්සේ කාන්තෙන් ප්‍රේත භාවයකට යන මොකද අවසාන මොහොතේදී ඒ සිත දැඩිව රාගෙන් කිලුට වෙනවා. රාගය කියන්නේ අල්පසාවජ්‍ය නිසා, මහා සාවජ්‍ය නොවන නිසා නිරේට යන්නේ නැහැ. නූලෙන් බේරෙනවා. අවසාන මොහොතේ ද්වේෂය හෝ මෝහය හෝ නැගුණොත් විශේෂයෙන් විශේෂයෙන් ද්වේෂය. ද්වේෂය නැගුණොත් නම් නිරේට තමයි යන්නේ. හැබැයි අවසාන මොහොතේදී රාගය ඇති වුණොත් ගොඩක් වෙලාවට රාගෙන් කිලටුනොත් මේක 100%ක් මෙසේ කියලා කියනවා නෙවෙයි. සමස්තයක් වශයෙන් වෙන්න පුළුවන් දෙයක් ධර්මානුකූල විග්‍රහවේ. බොහෝ දෙනා සතර පායේ බහුලව බහා කරගත මහා පිං මහා පව් නැත්තම් පින්දහමු බහුල වශයෙන් හරි කරලා තියෙනවා නම් නමුත් අර අවසානයේ අර දැඩි ඇල්ම අතහැරගන්න බැරි වරදින් ප්‍රේත කොට්ටාස බවටයි පත් වෙන්නේ. පියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියංගෙන් වෙන්වීම මෙලවත් දුකයි පරලොවත් දුකයි. දෙලොවම දුක උදා කරලා තියෙනවා. මෙලවත් හදමින් වැළපෙමින් යන්නේ මරණය කරා. පරලොව කල්ප ගානක් හොල් හොල් ඉන්නවා. දැන් මේ ප්‍රියංගෙන් වෙන්වීම දුකයි කියලා අපි දැකලා අපි මල ගෙදරක ගිහිල්ලා බණ කියනවා. දැන් අපි දැක්කේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා. ඒකයි බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කියලා. පදේ අර්ථයෙන් අරගෙන දැන් අපි දේශනා කරමින් යනවා ඕක. මලගෙදරක ගිහිල්ලා බණ කියනවා. යම්කිසි ප්‍රියෙක් තමයි මැල්ලේ ඉන්නේ ගෙදර අය. දැන් මේ මිනිස්සු හඬනවා, ශෝක කරනවා, පොළවේ පස් කරනවා. දැන් මේ මිනිස්සු ගාවට ගිහිල්ලා අපි බණ කියනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි කියලා පින්වතුනි. ඒක ලෝක ධර්මතාවක් පින්වතුනි. බුදු පියාණන් වහන්සේත් ඒක දේශනා කරලා තියෙන කිව්වහම අරමිනියා තව ටිකක් පොළවේ පස් කනවා. ඇයි? බුදු පියාණන් වහන්සේත් ඔහුගේ ශෝකය දුක සාධාරණීකරණය කළා. එහෙනම් තව ශෝක කරාට කමක් නැහැ. ඇයි බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනනේ පියංගෙන් ගැනීම දුකයි කියලා. මේ විප්‍රයෝග දුක්ඛෝ කියලා. ඒ නිසා අපි මේ කරන වැඩේ හරි. මේව නොකොලොත් තමයි වැරදි කියලා තව තව තණ්හන්න වැළපෙන්න පටන් ගන්නවා. එතකොට ඔබම කල්පනා කරලා බලන්න බුදු පියාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්නේ ලෝකයාව ශෝකයේ දුකට පත් කරන්නද? මේ ශෝකයෙන් දුකෙන් නිදහස් කරන්නද? ඒ බණපදේ ඇහුණාම වෙන්න ඕන තව තවත් හඬන වැළපෙන එකද? තව තවත් ශෝකේ වැඩි වෙන එකද? තමන් කරන ඔලොමොට්ටල වැඩි හරි කියලා හිතාගන්න එකද? එහෙම නැත්නම් මේ මෝඩකමින් අත මිදිලා ඒ ශෝකයෙන් අත මිදිලා සැනසීමටපත් වෙන එක. බුද්ධ වචනය අනුකමද්ද සිත නිවන උතුම් වූ ධර්මය. එහෙමනම් අර සෝකයට පත්වෙච්ච මිනිසයාට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර ධර්මය ඒ නිවැරදි අර්ථයේ දේශනා කරොත් අන්න එදාට පුළුවන්කම ලැබෙනවා ඒ දුක තුනී කරගන්න සෝකේ නිවා ගන්න. එහෙනම් උන්වහන්සේ මොකද්ද මේ දේශනා කළේ? පීහි විප්පයෝග දුක්ඛෝ ගැඹුරටම අරගෙන ගිහිල්ලා බැලුවොත් අපි අපි ඉදිරි දවසක තවදුරටත් ওই චතුරාර්ය සත්‍ය පිළිබඳව ධම්මචක්ක අපවතන ආදී ඒ උතුම් වූ දේශනාවක් ඇසුරෙන්, ඒ සූත්‍රයක් ඇසුරෙන් දේශනාව පවත්වාදී ත්‍රිපරිවර්තය පැහැදිලි කරද්දී තව තවත් ගැඹුරට විග්‍රහ කරනවා. මම මේ මේ දේශනාවට අදාළව කෙටියෙන් මේ පොඩි විස්තරයක් කරන්නේ. දැන් මේ පියෙහි උපයෝග දුක්ඛෝ කියලා කියන්නේ මොකද්ද කියලා අපි දැන් නුවණින් බලන්න ඕන. මොකද්ද මෙහි ගැඹුරු අර්ථය? දුක දැන් අපි බලන්නේ මොකද්ද? ඉති ඉමස්මින් සති දං හෝති ඉමසුපාදා දං උප්පජ්ජති. ඉමස්මින් අසති දං හෝති ඉමස නිරෝධායම නිරුද්ධති. මේ හේතු ඇති කල්ලි මෙසේ වේ. මේ උපන් කල්ලි මේ උපදී. මේ හේතු නොමැති කල්ලි මෙසේ නොවේ. මේ නූපන් කල්ලි මේ නූපදී කියන හේතුඵල ධර්මයට ගලපලායි දකින්න ඕන ධර්මය. එහෙනම් දැන් ඉතන පෙන්නනවා ඉහි විප්‍රයෝග දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීම දුක. එහෙනම් දුක්ඛ ස්කන්ධය අපිට පේනවා. ඇයි ඒ දුක්ඛ ස්කන්ධය උරුමුනේ? ප්‍රියංගෙන් වෙන් වෙන්නට සිදු වෙච්ච නිසා. ඇයි ප්‍රියංගෙන් වෙන් වෙන්නට සිදුවන්නේ? ඇයි ප්‍රියංගෙන් වෙන් වන්නට සිදු වුනේ? ඒ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්ම මම කියලා මගේ කියලා උපාදාන වෙච්ච නිසා. ඇයි උපාදාන වුනේ? තණ්හාව නිසා. ඇයි තණ්හාව හටගත්තේ? ආස්වාදය නිසා. සැප වේදනාව නිසා. එහෙනම් සැප වේදනාවට තමයි ඇලුම් කරේ. වේදනාපච්චය තණ්හා. තණ්හාපච්චය උපාදාන. ඒ ඇලුම් කරපු දේ තමයි සිතට දැඩිව ගැඳුනේ රැඳුනේ එහෙමනම් අර ප්‍රිය කරලා තියෙන්නේ කුමකටද ආස්වාදය ළඟා කරලා දෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට අදහස් වලට එහෙනම් යම්කිසි පුද්ගලයෙක් ගත්තත් ඒ පුද්ගලයාගේ රූපය ශබ්දය ගන්ධය රසය ස්පර්ශය ඔහුගේ අදහස සියල්ලක්ම ප්‍රිය කරනවා ප්‍රියභාවයෙන් බැඳෙනකොට ආදරය සෙනෙහසරි සෙනෙහසරි මොකක් හරි සංස්කෘතික වචනයක් දාගෙන ඒ සංස්කෘතිය තුළ ඔහු ඉර වෙනවා සංස්කෘතිය කියන්නේම සංකතය. එමනම් මේ සංකතය තුළ ඔහු ඉර වෙනවා ඒ සංකත සංකල්පවල හිර වෙමින්. ඒවට අනුගත වෙමින්. ඒ නිසා මොකද වෙන්නේ? අර දුක්ඛ ස්කන්ධය සාධාරණීකරණය කරගෙන සැප ස්කන්ධයක් හැටියට උපාදාන වෙලා ඒකත් එක්ක ජීවත් වෙනවා. ඉන්නකොට ඒ දුක්ඛ ස්කන්ධයට උරුම ධර්මතා නියම ධර්මතා ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ජරාටපත් වෙලා ව්‍යාධියටපත් වෙලා මරණයටපත් වෙනවා. අහෝ අතමයන් මරණ ධම්මානං අස්සාම කියලා ඉදාට වැළපෙනවා. අයියෝ මේ මරණය ආවේ නැත්තම් අනේ මෙහෙම මැරෙන්න සිද්ධ වුණේ නැත්තම් කියලා එදාට වැළපෙනවා. මැරෙන යමක් ලං කරගෙන නොමැරේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදාවත් මේක සිද්ධ වෙන්නේ නැති නිසා බුදු පියාණන් අස් දේශනා කරනවා යම් පිච්ඡන් වලබලි තම්පි දුක්ඛං කවදාවත් සිද්ධ වෙන්නේ නැද්ද යා තමයි ඔහු බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ප්‍රාර්ථනා කරලා තියෙන්නේ. එතකොට පින්වතුනි එහෙමනම් ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුණේ ප්‍රිය නැති කරගත්ත නිසා. ප්‍රියයන් නැති කරගත්තේ ආශ්වාදයේ සැපයි කියලා හිතාගෙන හිටපු නිසා. ආශ්වාදයේ සැපයි කියන මුලා දෘෂ්ටි යුක්තව කටයුතු කරපු නිසා එහෙම නැත්නම් අවිජ්ජාව යුක්තව වාසය කරපු නිසා තමයි ප්‍රියයන් නැති වුනේ. ප්‍රිය නැති වෙච්ච නිසා ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වුනේ. එවනම් බුදු පියාණන් වහන්සේ ගැඹුරින් මේ අපට කුමක්ද පෙන්වලා දෙන්නේ අවිජ්ජාව නැසව. එදාටයි ඒ දුකෙන් නිදහස් එදාටයි දුක අවසන් වෙන්නේ. පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං අන්න ඒ අර්ථය උන්වහන්සේ පෙන්වලා තියෙනවා. ප්‍රිය භාවය නිසා ප්‍රිය ජාතිය නිසා ශෝකේ බය හටගන්නේ. ප්‍රියභාවයෙන් වෙන්ුණාද එදාට ශෝකයකුත් නැත. සිය જાතියෙන් වෙන් වුණාද එදාට ශෝකයකුත් නැත, භයකුත් නැත. අන්න සමුදය නිරෝධය. එහෙමනම් එදා බුදු පියාණන් වහන්සේ භද්‍රක ගාමණී තරුණයාට මොනතරම් සරල වේ ධර්මයේ පෙන්වා දෙනවද? භද්‍රක ගාමණී පමණකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලබනවා. දුක්ඛාර සත්‍ය කෙනෙක්ට අවබෝධ වුණා නම් දුක්ඛ සමුදය ආර සත්‍ය දුක්ඛ නිරෝධාර සත්‍ය දුක්ඛ නිරෝධගාමී පටිපදාර සත්‍ය කියන ඉතිරි සත්‍යයන් තුනක් ඒ සමගම එක මොහොතේදීම එකම චිත්තක්ෂණයක් තුළදී අවබෝධ වෙනවා ගවම්පති සූත්‍රය. අන ගවම්පති සූත්‍රයන්නේ බව දක්වලා තිබෙනවා. එමනම් එකම මොහොතකදී මේ සත්‍ය හතරකට අවබෝධ වෙන්නේ වෙන වෙනම නෙවෙයි. ඥාන හතරක් පහළ වෙන්නේ. භද්‍රක ගාමිනීට අවබෝධ වුණා. එහෙමනම් සංසාරේ පෙර දුක් විඳානම් සත්‍යයක් හැටියට අසාරු භාවික සත්‍යයක් හැටියට පෙර දුක්ඛින් දානම් ඇඬුවානම් වැළපුණානම් කඳුළු සැලුවානම් ලහි අත්හාගත්තානම් පොළවේ පස් කෑවානම් කලන්දේ දාලා ඇදගෙන වැටුණානම් ශෝකයෙන් පරිපීඩිතව ජීවිතය ගෙවුවානම් ශෝක සසුම් මැද මේ අනන්ත සංසාරේ දුක් විඳගෙන ආවානම් ඒ සියල්ලටම හේතු වුණේ මෙන්න මේ ප්‍රිය භාවයයි ආස්වාදේ නිසා ප්‍රිය නැති කරගත්තා ආස්වාදේ හේතුවෙන් ඇති කරගත්තා කිව්වහම අපි සම්මුතිය කිව්වට පටිච්චසමුප්පාදයට අනුකූලවයි මේක බලන්න ඕන. ඇති වෙනවා. අවිද්‍යාව නිසා තමයි මේ ධර්මතා සමුදේ වෙන්නේ. හිතලා කරන කිසිවක් මෙතන නැහැ. හොඳට නුවණින් තෝරගන්න ඕන. කිසිම දෙයක් හිතලා කරන්නේ අවිද්‍යාව පවතින තුරු අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ධර්මතා සමුදේ ධර්ම සමුදේ වෙනවා. අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥානං යන ආදි වශයෙන්. එහෙම නැතුව මම සංකාර කරනවා මම තණ්හාවෙන් බැඳෙනවා මම උපාදාන කරගන්නවා එහෙම එකක් නැහැ. නයිදං අත්තකටම් බිම්බං නයිදං පරකටම් අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගානි රුජ්ජති කිව්වේ ඒකයි. තමා විසින් කරන්නකුත් නෙවෙයි, අනුන් විසින් කරවන්නකුත් නෙවෙයි. මේ දුක්ඛ ස්කන්ධේ හේතුවක් නිසා උදා වෙයි. එහෙනම් හේතුව නැසූ කල දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙනවා. එහෙනම් ඒ හේතුව තමයි අවිජ්ජාව. එහෙමනම් පියෙහි විප්පයෝග දුක්ඛ යනාදි වශයෙන් විග්‍රහ කරන්නේ මොකද්ද? මේ ප්‍රියයෙන් වෙන්වීම දුකයි කියන එක මේක ලෝකයා දකින්න අර්ථය. බුදු පියාණන් වහන්සේ අනුතරංග වීමක් කරන්නේ ප්‍රියන් ඇති කරගන්නට එපා. ප්‍රියන් ඇති කරගත්තොත් ඔබට දුක් විඳිනට සිදු වෙනවා ප්‍රියන්ගෙන් වෙන් වෙලා. යමෙක් දුක අකමැති නම්, දුකෙන් වෙන් වෙන්නට කැමති නම්, ශෝකයේ භය ඔහුට අවශ්‍ය නැත්නම් කරන්නට ඕන මේ සියලු ආස්වාදයන් පිළිබඳ බලාපොරොත්තු සිටින් දුරු කරලා දැමීම. චන්දරාගය නිරුද්ධ කිරීම. යෝ චන්දරාග විනෝ චන්දරාග පහණන් ඉදන් නිස්සාරණං එදාට නිස්සාරණයටපත් වෙන හිත. සැරිසරණ හිත සැරිසරන්නේ නැති හිතක් බවට පත් වෙනවා. එදාට මොකද වෙන්නේ? සසර ගමන අවසන් වෙනවා. එදාට ශාන්තිය උදා වෙයි. තුච්ච නින්දිත සිත හැම මොහොතකම මේ කාමාරමුණු පස්සේ හඹා යන්නේ ඇයි? ඇයි ආස්වාදේ හොයන්නේ? දැන් බිලි කටුවක් අරගෙන බිලි කටුවට යමක් ගහලා දීවරය වතුරට දාන්නේ මාළුවට සැප දෙන්නද? ඒ මොකඩ මාළුව එහෙම හිතන් ඉන්න නිසා තමයි විනාශ වෙන්නේ. දැන් ඔබ හිතනවා නම් මේ සිත ඔබට සැප උදා කරලා දෙන්නේ කියලා. අන්න ඒකටයි අවිජ්ජාව කියන්නේ. යම්කිසි ලෝක සත්‍යයක් මෙන්න මේ මුලාසහගත අදහසේ ඉන්න තාක්කල් සසර යනවා සසර දුක් විඳවනවත් අන්න බෑ. දුක හටගන්නේ තමා තුළම පවතින අනවබෝධය නිසා. තුච්ච නින්දිත සිත මේ ආස්වාදයේ සොයන්නේ රාගයෙන් මේ ලෝකේ පවතින අරමුණු ස්පර්ශ කරලා රාග සංපස්සයෙන් සැප වේදනාවක් නිර්වාණය කරලා පින්නන්නේ. රාග සංපස්සයෙන් උදා වෙන සැප වේදනාව තමයි ආස්වාදය කියන්නේ. සෝමනස්ස සාගත සුඛ වේදනාව. එවනම් මෙන්න මේ ආස්වාදේ උදා වෙන්නේ. උදා කරලා දෙන්නේ සිත විසින්. අපට සැක දෙන්නද? දැන් අපි හිතන් ඉන්නේ එහෙමයි. ඒ නිසා අපට මේ අසත්පුරුෂ පරම සතුරාව පෙනුනේ මෙච්චර කාලයක් සත්පුරුෂ මිතුරෙක් හැටියට. සිත පිනවන්නයි හැමදෙස්සෙම උත්සාහ ගත්තේ. සිතට අවශ්‍ය දේමයි කළේ. සිතේ වහලෙක් වෙලා ජීවත් වුණේ. සිත කියන කියන පදයට නැටුවා. සිත කිව්වොත් මේ වැඩේ කරපන් මේ අලුකුත් තේරු බලු වැඩේ කරපන් කියලා එකක් කළා. සිත කිව්වොත් මේ අපරාධ කරපන් මේ දුරාචාර කරපන් මේ විසමාචාර කරපන් ඒ කියන ඕනම දෙයක් සිද්ධ කළා ඇයි ඒ සිත මට සැප දෙන්න හදන්නේ මේ කියලා හිතාගෙන හිටියේ. නමුත් බෙන්වදනේ අන්න ඒකයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය මේ උතුම් පටිසම්පාද ධර්මයේ නොදකින තාක්කල් අපි මේ මූලාව තුල ජීවත් වෙනවා. අපි හිතන් ඉන්නේ මේ සැප උදා කරලා දෙන්නේ සිත විසින් මේ අපව සනසන්නයි කියලා නෑ වනසන්න. එයි මේ මොහත පාසා ආස්වාදයේ සොයන්නේ ඇයි සිත සංඛාර උදා කරගන්න. සංඛාර තමයි සංඛාර තමයි විඥානයේ ආහාරය. විඥාන පවතින සංඛාර පවතින තුරු. එවනම් සංඛාර උදා වෙන තුරු විඥාන උදා වෙන සකස් වෙනවා. නවත්තන්න බෑ. එවනම් සිතට අවශ්‍ය බල ශක්තිය ගොඩනගා ගන්න තමයි සිත විසින් හැමතිස්සෙම මේ ආස්වාදයේ පසුපස සම්බායන්නේ. මේ බව නුවණින් දකින්න අසමත් වුණොත් ප්‍රඥාවෙන් මේ යක් ස්ථාට ස්පර්ශ කරගන්න අසමත් වුණොත් ඒ අසමත් වෙන දවස වෙනකම් මේ තුච්ච නින්දක සිටේ වහලෙක් වශයෙන් ඉඳ වෙනවා මේ සංසාරේ. නවත්තන්න බෑ ඒක. හේතුඵලයි. ඒ කාන්ත වශයෙන්ම එදා වෙනකම් මේ සංසාරේ දුක් විඳිනවා සත්‍යයක් හැටියට. ඇයි? විඥානීය පවතින සංකාර පවතින තුරු. සංකාර පවතින අවිජ්ජා පවතින තුරු. එහෙනම් මේ සිත තුළ පවතින මේ අවිජ්ජාව තමයි මේ සියලු දුක්ඛ ස්කන්ධයන් නිර්මාණය කරන ප්‍රධාන හේතුව. මෙන්න මේ හේතුවමයි නසන්න ඕන. දැන් අපෙන් බොහෝ වෙලාවට නිලන් මහත්තයන්ක එකම ප්‍රශ්නේ නැවත නැවත අහන විවිධ ස්වරූප වලින්. මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? මොකද්ද අපි එදිනදා කරන්න ඕන? මොකද්ද නිවන පිස කරන්න ඕන යන ආදි වශයෙන්. කරන්න ඕනේ ඒක තමයි. මූලය නසන එක. මුල පෙන්වලා දෙන්නේ හැමතිස්සෙම මෙන්න මේ මුල නසන්ද? මුල නසන්න එකපාරටම ප්‍රතිඵල ලැබෙන්නේ ඔබ ගහක් කපන්න ගිහිල්ලා පොරවක් අරගෙන ගහට පොරෝ පාරවල් දෙකක් තුනක් ගෙවුවා කියලා ගහ බිම වැටෙන බවක් පේන්නේ ගහ කැපෙන බවක් පේන්නේ ගහට පොරෝ පාරවල් දෙක තුනයි වැදුනේ තාම. ගහ හැම තියෙන හෙල්ලෙන්නේ නැතු. හැබැයි ඔබ ගහෙන් භාගයක් විතර කපාගෙන යනකොට අන්න ඔබට පේනවා දැන් ගහ ඇදගෙන වැටෙන්නයි යන්නේ කියලා. එතකොට ඔබට පෙනේ ගහ දැන් ක්‍රමානුකූලව අභාවයට යනවා කියලා. ඒ වගේ මේ අවිජ්ජාවේ මේ මූලයන් නැසීගෙන මේ අවිජ්ජා මූලේ නැසීගෙන යම් කාලයක් ඉස්සරහට යනකොට තමයි Tamanට විද්‍යමාන වෙන වට්ටමකටම මේ Nirodha නිවන අත්දකින්න ලැබෙන්නේ. එසේ නොවන තාක්කල් මේ නිවීම එක්තරා එක්ක එක්වරම් පේන්නේ නැහැ. ඒක තමයි ලස්සන උපමාවක් තියෙන්නේ. මොකද ඒ උපමාව? සෝවාන් පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ කණාමෙදිරිලියක් ගන්නට. සකදාගාමි පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ පහන් එළියක් ගන්න. අනාගාමි පුද්ගලයාට නිවන අත්දකින්න ලැබෙන්නේ හඳ එළිය ගන්නට. අරියතුන් වහන්සේ තමයි නිවන හිරු එළිය ගන්නට අත්දකින්නේ. ඒ කියන්නේ ඒ ප්‍රත්‍යක්ෂ ඥාන බලවත් වෙන ඉස්සරහට යනකොට නිවන මෙනෙහිවන ප්‍රත්‍යක්ෂ ඥානයක් පහළ වෙනවා. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ ඥානය සෝවාන් පුද්ගලයාට වඩා බලවත් සකදාගාමි පුද්ගලයාට. සකදාගාමී බුද්ධිලයට වඩා බලවත් අනාගාමී උත්තරමයට. අනාගාමී උත්තරමයට වඩා බලවත් අරියතුන් වහන්සේ. ඒ නිසා පින්වතුනි කිව්ව වැඩේ කරන්න ඕන. දොස්තර කෙනෙක් පනවනවා මෙන්න මේ මාත්‍රාවට හැමදාම උදේ හවස උදේ දවල් හවස මේ විදිහට බෙහෙත් බොන්න. මෙන්න මේ මාත්‍රාව. කියන දේ කරන්නේ නැතුව මෙච්චර බෙහෙත් බොන්න ගියාම එච්චර බොන්න නැතුව මේ විදිහට බොන්න ගියාම ඒ විදිහට බොන්න නැතුව Taman දුමනා මාත්‍රාවෙන් Taman දුමනා තරම් බීලා ලෙඩේ හොඳ වෙන්නේ නැහැ කිය කිය තන තන කී කී ගියාට හරියන්නේ ලෙඩේ හොඳ වෙන්න නම් ඒ ප්‍රතිකාරේ පනෝපු ආකාරයට කරන්න ඕනේ. කෙනෙක්ට මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න අවශ්‍ය නම් චිත්තසංතානේ රාග දේශ මොහ දුරු කරගන්න අවශ්‍ය නම් මොකද කරන්න ඕනේ? මේ අවිජ්ජා මූලය නසන්න ඕනේ. හැමතිස්සෙම. දැන් අද දවසේදී අපි මේ මූලික දේශනාවෙන් පස්සේ ඊටාම වටිනා දහම් කාරණාව ව්‍යාකරණය තමයි මතු කරන්නේ විතක්ක සංඛාන සූත්‍රයේ අන්නේ දේශනාව තුළදී ඔබට බොහෝ පැහැදිලි වේවි එදිනෙදා කළ යුත්තේ එහෙම සූත්‍ර දේශනා ගොඩක් තියෙන ඉදිරියේදී එකින් අපි විග්‍රහ කරන්න බලාපොරොත්තු විතක්ක සංඨාන සූත්‍රය ඔබට අතිශය වැදගත් ධම් ව්‍යාකරණයක් මතු කරලා දෙනවා. ඒ නිසා මේ පින්වතුන් සියලුම දෙනාට අපි මුලදීම මතක් කරනවා ඒ කාන්තින් මේ ධර්ම සංවාදයේ පුරා රැඳිලා ඉන්න විතක්ක සංතාන සූත්‍රයෙන් මේ මතු කරන ධම් ව්‍යාකරණය ඒ කාන්තෙන් ඔබට මහත්ඵල ප්‍රතිඵල ළඟා කරලා දෙන ධම් ව්‍යාකරණයක්. ඒ නිසා ඒකට අනිවාර්යෙන් කන් දෙන්න. ඒ ධම් ව්‍යාකරණය හොඳට සිහි තබාගෙන ධාරණය කරගෙන ඊට අනුකූලව පිළිපදින්න වෑයම් කරන්න. ඉතින් එහෙමනම් එහෙමනම් මෙන්න මේ අවිජ්ජා මූලය නැසූ කල්හි තමයි අර ප්‍රතිඵලයක් දකින්න ලැබෙන්නේ. අවිජ්ජා මූලය නසන්න නැතුව ඒ කියන්නේ අවිජ්ජා මූලය හැමම තියෙනවා. කාමී ආස්වාදයේ දුකයි කියලා මොහොතකටවත් මෙනෙහි කරන්නේ සිත දිහා බලාගෙන ඉන්නවා ඒ එම් හොතේ රාග දේශ මොහ උපදිනවාද කියලා. කවදාවත් නිවනටපත් වෙයිද? අවිජ්ජා මූලයෙන් සංඛාර උපාදනය කරන අපෝගත කරන සිත දිහා බලාගෙන ඉන්නවා දැන් රාගය හටගත්ත දැන් දේශය හටගත්ත දැන් මොහය හටගත්ත කියලා. කවදද මූලයේ සිදෙන්නේ? කවදාවත් මූලයේ සිඳින්නේ අනුසේ වශයෙන් පවතී දිගටම. එහෙනම් මූලයේ සිඳින්න නම් මොකද කරන්න ඕන? අවිජ්ජාව නසන්න ඕන. අර කාරණාවක් කරන්න ඕන. එකක් විතරක් කළාට හරියන්නේ නැහැ. කීනම් පුරාණන් නවම් නැති සම්භවම් වැඩ දෙකක් කරන්න ඕන. තුවාලයක් හොඳ කරගද්දී පියවර දෙකක් අනුගමනය කරන්න ඕන. එකක් තමයි බෙහෙත් දාන්න ඕන. අනිත් එක තමයි කහන්න නැතුව ඉන්න ඕන. කහන්න නැතුව විතරක් හිටියට හරියන්නේ නැහැ බෙහෙත් දාන්න. එතකොට තුවාලේ සුව වෙන්න කල් ගත වෙනවා. සමහරවිට සුව නොවීම තියෙන්නත් පුළුවන් එක දිගට මේ විදියට. විස බීජන නිසා නිතරම තුවාලේ නිරාවරණය වෙලා තියෙන නිසා. ඒ නිසා බින්වතුනි මේ අවිජ්ජාවේ මූලේ නැසන ගමන් තමයි අපි අර සම්මා සතිය යුක්ත වාසය කරන්නේ. සිත දිහා බලාගෙනත් ඉන්න අවබෝධින් ප්‍රඥාවෙන්. ඒක දෙවෙනි කාරණේ. මුල් කාරණේ මොකද අවිජ්ජාන සම්දෝෂ. අවිද්‍යාව නැසඳ නම් අපි මොකද කරන්න ඕන හැම මොහොතකම මේ ආස්වාදයේ කාමයේ මේ ප්‍රියභාවයේ දුක වශයෙන් දකින්න ඕන. පටිසෝධ චින්තනෙන් මෙනෙහි කරන්න ඕන. ඒකට තමයි යෝනිසෝ මනසිකාරං කියන්නේ. මූලයේ ඉඳලා සිහි කරගෙන යනවා මේ විදිහට කටයුතු වුණොත් මෙහෙම මෙහෙම ගිහිල්ලා සංකාර උපදිනවා ඊට පස්සේ විඥාන උපදිනවා ඊට පස්සේ නාම රූප සකස් වෙනවා එයින් ස්පර්ශ සලආයතන සකස් කරන යනාදී වශයෙන් ඒ පරිසම්පාද ධර්මතාවලිය දකින්න ඕන නුවණි. මුල ඉඳලා සිහි කරගෙන යනවා මුල දකින්න. මෙන්න මෙතනින් පටන් ගන්න මේ වැඩේ. මේ විදිහට ගියොත් මෙන්න මෙතනින් කෙලවර වෙන්නේ. යනාදී වශයෙන් හැමතිස්සෙම පරිසම්පාදයට අනුකූලව නුවණින් මෙනෙහි කරන දක්ෂුණු තනි යෝනිසෝ මානසිකාරය කියන එක. අන්න එදාටයි කෙලෙස් සිඳිලා යන්නේ. එහෙමනම් අන්න අර බද්ධක ගාමිණී තරුණයාට භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන ධම් ව්‍යාකරණ යන්නේ ඒකයි. මේ ප්‍රියභාවය නිසා ප්‍රිය જાතිය නිසා දුක් විඳින්නේ. සංසාරේ කවදා හෝ දවසක මේ භව ගමන ආරම්භ වෙච්ච යම් තැනක් නැත්නම් එදා ඉඳලා මේ මොහොත දක්වා මේ බණහන මොහොත දක්වා ඔබ යම්කිසි ශෝකයකින් සංతాපයකින් දුකකින් පීඩාවකින් පෙළුණා නම් කඳුස් ගැලුවා නම් සුසුම් හෙළුවා නම් යම්කිසි දුක්ඛ දෝමනස උපායාසයන්ට මුහුණ දුන්නා නම් ඒ සියලුම දුක් වලට හේතුව ඒ සියලු ශෝකයන්ට ඒ සියලු බයට හේතුව මෙන්න මේ ආස්වාදේ සපච්චල හිතන් ඉන්න මුලා සහගත අවිජ්ජාව ආස්වාදයේ සැපයි කියන මේ මුලාසහගත මානසිකත්වය. මංගුවා සෝවාන් ඵලයේදී උනත් එහි දෘෂ්ටි කොටස විතරයි පිළිලා යන්නේ සංඥා කොටස හැම විතරයි. කාමයේ ආස්වාදයේ සැපයි කියන දෘෂ්ටිය පිළිලා ගියාට කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීම නැති වෙන්නේ. හැඟීමට තමයි සංඥාව කියන්නේ ඒක තියෙන අනාගාමී වෙනවා. අනාගාමී ඵලයේ තමයි හැඟීමක් නැති වෙලා යන්නේ. ඊයින් පස්සේ චිත්ත විපල්ලාසය ඉතුරු වෙනවා. කාමයේ ආස්වාදයේ සැපයි කියන හැඟීමක් නැහැ. දෘෂ්ටියක් නැහැ සංඥාවක් නැහැ දැනීම ඉතුරු වෙනවා. දැනීම අරිහත් ඵලයෙන් අවසන් වෙනකන් සසර ගමන අවසන් වෙන්නේ නැහැ. ඒ නිසා එක්වරම මේ සියලු අවිජ්ජාවන් නැසෙන්නේ නැහැ. විපල්ලාස කිව්වේ ත්‍රිවිධ විපල්ලාස කිව්වේ ගැනයි. අපේ ගෞරවනීය මෙහෙණාස කෙනෙක් එල්ලීමක් කළා මේ ත්‍රිවිධ විපල්ලාසය ගැන පැහැදිලි කරන්නද කියලා. ඉදිරි වැඩසටහනකදී ත්‍රිවිධ විපල්ලාසය ගැන පැහැදිලි කරනවා දෘෂ්ටි විපල්ලාස, සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස ගැන. මේ විපරීත ගැන. ඒ ගැන පැහැදිලි කරාම ඔබට තවදුරටත් ගැඹුරු අවබෝධයක් ලැබෙයි මේ කෙලස් නිවෙන රටාව ගැන. ඒ දේවල් දැනගන්න ඕනේ. නැත්නම් හැමතිස්සෙම විචිකිච්ඡාවක් මතුවෙනවා. විචිකිච්ඡා නීවරණය මතුවෙනවා. එහෙමනම් පින්වතුනි එදා භද්‍රක ගාමිණී තරුණයාට පෙන්වා දුන්න ධම් ව්‍යාකරණ ඒකයි. එපමණයි දේශනාව. එපමණකින් ඔහු චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබුවා. නිවන් මාර්ගයට පැමිණියා. ඒ කියන්නේ ප්‍රත්‍යක්ෂයෙන් ඔහුට අවබෝධ වුණා මේ සත්‍යයක් බව. දුක් විඳින්නේ මේ ආශාව නිසා බව. සියලු දුකෙහි නිදාණය, සියලු දුක්වල මූලය මේ ආශාව බව. මේ රාගය බව, මේ කැමැත්ත තෘෂ්ණාව බව. යංගෙන්ජ දුක්ඛං උප්පජ්ජමාන උප්පජ්ජිත සබ්බන්තං ඡන්ද මූලකං ඡන්ද නිදානං ඡන්தோහි මූලං දුක්ඛසාදී කිව්වේ ඒක. යම් කිසි දුකක් උපදිනවා නම් ඒ සියල්ලට මුල් වෙන්නේ ඡන්දය, කැමැත්ත, ආශාව, රාගය. ඒ සියලු දුක්ඛයන්ගේ නිධානය එකයි. ඒ සියලු දුක්ඛයන්ගේ මූලය ඒකයි. දැන් අපි දන්නවා රෝගයක් සුව කරනවා නම්, නිත්‍යාට සුව කරනවා නම් රෝගේ නිදානේ හොයාගන්න ඕන ඔක්කොටම කලින්. රෝග නිදානේ හොයලා රෝග නිදාන ඉවත් කරන්න ඕනේ. එතකොට අන් රෝගේ නිත්‍යාටම සුව වෙනවා. එහෙමනම් මේ කෙලෙස් කියන්නේ රෝගේ. කෙලෙස් රෝගේ සුව කරගන්න නම් කෙලෙස් රෝගේ නිදානේ හොයාගන්න ඕන මුල. අන්න මුල හොයාගන්නකොට අපිට පේනවා මෙන්න මේ ඡන්දය ඡන්ද රාගය තමයි මුල තියෙන්නේ. ඒ ඡන්ද රාගයේ මුලක් තියෙනවා තවත්. ඒ කියන්නේ ඡන්ද රාගයත් එහි මුදුන් මුල. ඡන්ද රාගයේත් මුදුන් මුල. ඡන්ද රාගයේ මුදුන් මුල තමයි මේ අවිජ්ජාව. මේ කාමයේ ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්නේ. ඒ නිසා තමයි ඡන්ද රාගයේ පවතින ඡන්ද රාගය නිසායි සංසාරේ මේ දුක් විඳින්නේ ප්‍රියභාවයෙන් මේ ස්කන්ධ උපාදාන වෙලා. ඒ නිසා බින්වතුනි මෙන්න මේ කිව්ව ධම් ව්‍යාකරණ ඇතුලේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ඔබට දකින්න ලැබුණා. දුක උදා වෙන්නේ කෙසේද කියලා ඔබ දැක්කා. දුක සමුදය වෙන්නේ මෙසේ කියලා දැක්කා දුක නිරෝධ වෙන්නේ නිරුද්ධ වෙන්නේ මෙසේ කියලා දැක්කා එපමණකින් මේ සත්‍ය අවබෝධ වුණා නම් ඒ සියලු දෙනා පඨම ශ්‍රාවකේ බවට පත් වෙනවා හැබැයි ප්‍රඥාවෙන් අවබෝධ වෙන්න ඕන ඥානතෝනේ පස්සතෝ වෙන්න ඕන දැනගත්තට මදි විචිකිච්ඡා කියන සංයෝජනේ සිඳිලා යන්නට ඕන ඵලය ලබන්න. සමහර අය ඉන්නවා දැනගත්තට දැනගත් එක පිළිගන්න කැමති නෑ. එහෙම පිළිස් වලට කවදාවත් අර තැනට ලේසියෙන් ළඟා වෙන්න බෑ. ඒ අය මාර්ගය තුල සමාජයට යන අය වෙන්නත් පුළුවන් සෑහෙන කාලයක් තිස්සේ. ඒ විචිකිච්ඡා නීවරණයේ බිඳිල් විචිකිච්ඡා සංයෝජනේ බිඳෙන්නේ දැනගත දේ එක්ක නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. සුතමේ ඥාන විතරයි තියෙන්නේ. චින්තාමේ ඥාන වැඩින්නේ නැහැ. භාවනාමේ ඥාන වැඩින්නේ නැහැ. භාවිත කරන්නේ නැහැ. දැනගත්ත න්‍යාය භාවිත කරන්න ඕන. එතකොටයි ප්‍රත්‍යක්ෂය උදා වෙන්නේ. හොඳට මතක තියාගන්නේ. සෝවාන් මාර්ග අනුගාමිකයා කියලා කියන්නේ මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය දැනගත්තා. දැනගත්ත කෙනා මොකද කරන්නේ? දැනගත් ධර්මය දැන් අවබෝධ කරනවා ධම්මානුදම් දැනගත් ධර්මය භාවිත කරනවා ධම්මානුදම් පටිපත්තිය කිව්වේ ඒකයි දැනගත් ධර්මය භාවිත කරනකොට ඔහුට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් එනවා මේ පරම සත්‍ය මේක ඇත්ත මේක තමයි යථාර්ථය මේ ආකාරයෙන් කටයුතු කරද්දී කෙලස් පිරෙනවා කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයකටපත් වෙන මොහොතකදී ඔහු සෝවාන් ඵලයේ පිහිටනවා. මේ මොහොත මේකයි කියලා හරියට නිරක් ගහලා ඇඟිල්ල දිලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. සමාවිත බාන ආහාර මොහොතක් වෙන්නත් පුළුවන්. ආපු ධර්මයෙන් නුවණින් මිනිහි කරන, භාවිත කරන මොහොතක් වෙන්නත් පුළුවන්. මොකද මාර්ගඵල චිත්ත වීතිය කියලා කියන්නේ මේ චිත්තක්ෂණයක් කියලා කියන්නේ මොනතරම් සුළු කාලයක්ද? මාර්ගඵලයටපත් වෙන චිත්තක්ෂණ දෙකකදී. මාර්ගඵල චිත්තක්ෂණ දෙකක් උදා වෙන චිත්ත වීතිය. ඉතින් ඒ සුළු මොහොත කියලා කියන්නේ තප්පරිනුත් කෝටි වාරයකින් එකක්. කෝටි වාර ගානකින් එකක්. කොච්චර පොඩි කාලයක්ද කියලා අපිට මේ ලෝකේ තියෙන සම්මුතික කාලයෙන් පෙන්වන්නත් බැරි තරම් සුළු කාලයක්. ඉතින් එහෙමනම් උඹට අසුරක් ගන්න තරම් සුළු වෙලාවක චිත්ත වීති කෝටි ලක්ෂයක් යනවා. ඔය කෝටි ලක්ෂයක් වූ චිත්ත වීති අතරින් එක චිත්ත වීති එකයි. මාර්ගඵල චිත්තක්ෂණ දෙක සකස් වෙනවා. එහෙමනම් බින්දුතුනේ මේ උතුම් අවස්ථාවට ළඟා වෙන්නේ කොයි වෙලාවදද අපිට කියන්න බෑ. එහෙනම් හැම මොහොතක්ම අපිට වැදගත්. හැම මොහොතක්ම වැදගත්. මේ අහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. දැන් ඔබ නුවණින් මෙනෙහි කරන්න මේ ධර්මය. තවමත් ඔබට හිතෙනවා නම් ඔබට මේ ධර්ම අවබෝධය ලැබුණේ නැහැ කියලා. දැන් ඔබ ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න. ඔබ අනුවත් නුවණින් මෙනෙහි කරන්න. අතීතයටත් ගලප ගන්න. වර්තමානයටත් ගලප ගන්න. ඔබ අනුවත් ගලප ගන්න. අනුන් අනුවත් ගලප ගන්න ධර්මයේ. සියලු ලෝසතුන් අතීතයේ වර්තමානයේ තනාගතයේ දුක් විඳින්නේ කුමක් නිසාද? මෙන්න මේ ප්‍රියභාවයෙන් ලෝකේ උපාදාන වෙච්ච නිසා ඒ ප්‍රියභාවයට බැඳුනේ. ප්‍රිය කරන්නේ ප්‍රිය කරන්නේ මොනවද? ප්‍රිය රූප කියන්නේ මොනවද? ප්‍රිය ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන්නේ මොනවද? මොනවද ප්‍රියයි කියන්නේ? ප්‍රියයි කියන්නේ යමකින් යම ආස්වාදයක් ලැබෙනවා නම් යම් සතුටු සැපසහගත සුඛ වේදනාවක් ලැබෙනවා නම් සෝමනසහගත සුඛ වේදනාවක් ලැබෙනවා නම් මෙන්න මේකට ආස්වාදී කියන්නේ. සෝමනසහගත සුඛ වේදනාව සතුට දනවන්නා සැප වේදනාවක් යම්කිසි රූපයක් නිසා උපදිනවා නම් ඒ රූපයට අපි ප්‍රිය රූපයක් කියනවා. සද්දයක් නිසා ඒ සැප වේදනා උදා වෙනවා නම් අපි එකට සැප සද්දයක් කියන. ඔය විදිහට එවන් උපසංහාරජ ඔය විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම අපි ලෝකේ සැපයි කියලා සම්මත කරගෙන ඉන්නවා. මතක තියාගන්න යමක්. ඒ සම්මතයත් ඇවිල්ලා මිත්‍යාවක් මිසක් ඇත්තක් නෙවෙයි. ඒකත් අනිත්‍යයි. හේතුඵල වශයෙන් සකස් වෙච්ච එකක්. ඇයි ඒ? කෙනෙක්ට ප්‍රිය රූපයක් කියලා කියන්නේ ඔහුගේ සංකල්පයට අනුකූල රූපයකට. මිසක් ලෝකේ ප්‍රිය රූපයි කියලා જાතියක් නෑ. මේ බාහිර ලෝකේ විපාක ලෝකේ ප්‍රිය රූප කියලා જાතියක් නැහැ. හැබැයි ප්‍රිය භාවය ඇති කරන්නට සමත් වන කාම ගුණයන්ගෙන් යුක්ත ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලෝකේ තියෙනවා. දැන් ලෝක සම්මතේ සුරූපී මිනිස්සු ඉන්නවා ගැහණුන් පිරිමි. ඒ අය පෙර සංසාරේ සීලය ආරක්ෂා කරපු එකේ විපාකයක් හැටියට සීලානි සංසයක් හැටියට බොහෝ දෙනාට ප්‍රිය උපදවන රූපයක් සහිතව ඉපදෙලා ඉන්නවා. මේ ප්‍රිය උපදවන ලක්ෂණය තමයි කාම ගුණී කියන්නේ. ස්වરૂපී ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වෙනවා කියමුකෝ. ඒ රූපේ තියෙන ඒ ස්වરૂපී භාවය කියන එක කාම ගුණය මිසක් ඒකට නෙමෙයි ප්‍රිය භාවය කියන්නේ. ඒ ස්වરૂපී භාවයට ඇලුම් කිරීම තමයි ප්‍රිය භාවය. එහෙනම් අර රූපේට අදාළ කාම ගුණයක් තියෙනවා. ඒ බඳු විචිත්‍ර රූප ලෝකේ තියෙනවා. සංකප්පරාග උපරිසස කාමෝ නිතේ කාමානි චිත්‍රාන් ලෝකේ චිත්තන්ති චිත්‍රානි තථේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති සංකප්පරාගෝ පුරිසස්ස කාමෝ මේ සංකල්පීය රාගයටයි කාමය කියන්නේ. නැතේ කාමානි චිත්‍රාන් ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍රවත් භාවයට නෙමෙයි කාමය කියන්නේ. චිත්තාන්ති චිත්‍රානි තතේව ලෝකේ ඒ විචිත්‍ර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ලෝකේ පැවතියා. අතෙත්ත ධීරා විනයන්ති චන්දන්ති. ධීරවන්තයෝ ප්‍රඥාවන්තයෝ පඬිතුරු මොකද කරන්නේ? ඒ සියල්ලගේ හිතේ චන්දරාගේ හිතින් අත්හැරලා දාන. කොහොමද? අවබෝධයෙන්. ධර්මය අවබෝධ කිරීමෙන්. ධර්මය අවබෝධ කර ගැනීමෙන් තමයි මේ කටයුතු කරන්නේ. නිකන් කරන්න පුළුවන් එකක් නෙමෙයි මේක. එහෙනම් බින්දුතුනි මෙන්න මේ යථාර්ථය නුවණින් දකින්න ඕන ලෝකේ පවතින විචිත්‍රවත් විචිත්‍රවත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලට නෙමෙයි කාමී කියන්නේ. අන්නේ විචිත්‍ර වස්තුන් පිළිබඳව එහෙම නැත්නම් ඒ කාම ගුණයෙන් යුක්ත වස්තුන් පිළිබඳව පුද්ගලයා විසින් සත්‍ය විසින් සිත තුළම නිර්මාණය කරගෙන පවතින සංකල්පීය රාගයක් පවතිනවා මෙන්න මේකටයි කාමයේ කියන්නේ එහෙමනම් සංකල්පීය රාගය නිසා ඔබ දුක් විඳිනවා ඒ කියන්නේ ඔබගේ සිත තුළම ඔබ නොදැනුවත්ව සකස් වෙලා තියෙන යම්කිසි සංකල්ප ගොඩක් මෙන්න මේ සංකල්ප ටික ඔබ තුළ පවතින තුරු ඔබ මේ භයානක සංසාර දුක් විඳ නවත්තන්න බෑ. භවයෙන් භවයට අසාර සත්‍යයක් විදිහට අසාරෝ ස්කන්ධයන් දරාගෙන මම කියලා කිව්වට සත්‍ය වශයෙන් මට කියලා මම කියලා හිමි වෙන්නේ කිසිවක් නැති ලෝකෙක අනන්ත දුක් විඳිනවා සංසාරේ පුරා. එහෙමනම් මෙන්න මේ සංකල්පීය රාගය පහ කරගන්න තමයි බුදු පියාණන් වහන්සේ ලෝකයට ධර්මයේ දේශනා කරන්නේ. ඒ සංකල්පීය රාගයේ පදනම තමයි අවිද්‍යාව. එහෙනම් අවිද්‍යාව නසන්න ඕන. අවිජ්ජා නැසුවා මොකද වෙන්නේ? සංකල්පී රාගේ දුර වෙලා යනවා. සංකල්පී රාගේ දුර වෙච්ච දවසට මොකද වෙන්නේ? ප්‍රිය ಜಾති ලෝකේ නෑ එදාට. එදාට දිනනවා ಜಾති. ඒව ඇවිල්ලා දුක්ඛ ಜಾති. එහි යථාර්ථය නුවණින් පේනවා. යථාභූත ඥාන දර්ශනය. එදාට තියෙන රූප මිසක් ප්‍රිය රූප නෙවෙයි. එවන් උපසංගති විදිහටම ශබ්ද ගන්ධ රස ස්පර්ශ අදහස් වර්ගයේ ධර්ම ගැන දකින්න පුළුවන් නුවණ. එදාට ලෝකේ විපාක කර්ම ටිකක් ඉතුරු වෙනවා. ප්‍රිය අරමුණු කියලා જાතියක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙමනම් මේ නිවන් මඟ සා කල්ෙන්ම ප්‍රඥාවෙන්ම ඇරමෙන නිවන් මඟක්. ඒ වගේම සා කල්ෙන්ම ප්‍රඥාවෙන්ම ගමන් කළ යුතු නිවන් මඟක් තිබෙනවා. මොකද චතුරාර්ය සත්‍ය අවබෝධය පූර්ණ වීමටයි නිවන් මඟ පූර්ණ වීම කියලා කියන්නේ. ඒවන් ත්‍රිපරිවර්තන ද්වාදශාකාරයන් යථාභූත ඥාන දසන සවිසුද්ධං අහෝසි කිව්වේ ඒකයි. සත්‍ය ඥාන හතරක් වශයෙන්, කෘත්‍ය ඥාන හතරක් වශයෙන්, කෘත ඥාන හතරක් වශයෙන් යථාභූත ඥාන දර්ශනය පූර්ණ වීමටයි අරිහත් ඵලය කියන්නේ. එහෙමනම් ඒ කාන්තේම ඥානයයි පූර්ණ වෙන්නේ. ඥානය පූර්ණ වීමේ ප්‍රතිඵලයක් හැටියට චිත්තසංතානේ රාග දේශ මොහ දුර වෙලා ගියාම සමාධිය පූර්ණ වෙනවා. පූර්ණ වෙන්නේ ඥානෙ මිසක් සමාධිය නෙමෙයි. ඥානය පූර්ණ වුණොත් තමයි සමාධිය පූර්ණ වෙන්නේ. එනිසා පින්වතුනි ඥානීය කවදා හෝ දවසක ඥානීය පූර්ණ වුණාද අන්නේදාට ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ නොවි සම්මා සමාධිය කිසි දවසක පූර්ණ වෙන්නේ නැහැ. ඒක වෙන්න හේතු නැහැ. මොකද හැමතිස්සෙම හැම මාර්ගාංගයක්ම වැඩින්නේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර සම්මා දිට්ඨිය මුල් කරගෙන පරිවාර කරගෙන. ඒ නිසා ලෝකෝත්තර සම්මා දිට්ඨිය පූර්ණ වුණාද එදාට ඊතුරු මාර්ගංකත් පූර්ණ වෙලා සම්මා සමාධිය පූර්ණ වෙන්නේ. එතකන් කවදාවත් කිසිම කෙනෙක්ට සම්මා සමාධිය පූර්ණ කරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ බව නුවණින් දකින්න ඕන. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ප්‍රඥාව පූර්ණ කරගන්න මාර්ගයක්. බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අත්හබ්බූත ඥාන දර්ශනය පහළ පහළ කරන මාර්ගය. බුදු පියාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ හුදෙක්ම සාකල්යෙන්ම ප්‍රඥා මූලික කරගත් ධර්මයක්. ප්‍රඥාවෙන් දැකිය යුතු ධර්මයක්. තුච්ච නින්දිරිසිත දමනය කරන්න පුළුවන් ප්‍රඥාවට විතරයි. වෙන කිසිම දෙයකට තුච්ච නිඳිසි দমনය වෙන්නේ එහෙම සමාධිය අග්‍ර වෙන්නේ නැහැ මේ ශාසනය. මේ ශාසනය අග්‍ර වෙන්නේ ප්‍රඥාවමයි. ප්‍රඥාවෙන් උදාවන සමාධියක් මේ සම්බුද්ධ ශාසනය තුළ පවතින. ඒකටයි ආනන්තරික සමාධිය කියන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධි මානන්තරිකඤ්ඤමා වූ සමාධිනාසේන සමෝන විජ්ජති කියලා කිව්වේ එකක්. ඒ ධර්ම සමාධියේ ධර්මයෙන් උදාවන සමාධිය තරම් බලවත් වූ සමාධිය තවත් ලෝකේ නැහැ. මොකද ඒ සමාධිය ආනන්තරිකයි. ඒ කියන්නේ ඒක නැති වෙන එකක් නෙවෙයි. අර දතකාලා උත්සාහ කරලා වෑයම් කරලා ලබන සමාධිය මොහොතකින් නැති වෙලා යන්න පුළුවන්. ඒක මේ මොහොතේ තිබුණා ඊට පස්සේ බලද්දි නෑ. හැබැයි මේ සමාධියම විදින එකක් එහෙම නෙවෙයි. මේ සමාධිය දිගින් දිගට පවතින ආනන්තරික සමාධිය. මොකද අවබෝධයෙන් රාගදේශ මොහ දුරු වීම නිසා හටවන් හට ගන්නා වූ චිත්තේ හට ගන්නා වූ සමාධිය. එහෙනම් ඒක ඒ ඒ ආනන්තරික සමාධිය උදා වෙන්නේ අවිජ්ජාව දුරු වෙන තරමට. අවිජ්ජාව දුරු වෙන තරමට උදා වෙන සමාධියයි ලෝකෝත්තර ආනන්තරික සමාධිය. එහෙනම් ඒ සමාධිය මොහොතින් මොහොත වැඩි එකක් මිසක් අඩු වෙන එකක් නෙවෙයි. ඍණ පැත්තට යන්නේ ධන පැත්තට යන්නේ සම්පූර්ණයෙන්. ඒකට අපචේගාමි නෛර්යානික දිවන් මඟ ලෝකෝත්තර ධ්‍යාන යන ආදිවාසි. ඒ කියන්නේ ආපස්සටින් නෑ ඉදිරියටමයි යන්නේ. මොහොතක් හරි වැඩුණා නම් වැඩෙන මාර්ගයේ දිගේම යනවා මිසක් ආපස්සේ පරිහානියක් නැහැ ලෝකෝත්තර ආනන්තරික සමාධිය. රාග දේශ මොහ දුරු වුණාම අනුසේ වශයෙන් සිඳිසිඳී යනකොට ඕලාරික කෙලෙස් දුරු වෙලා සුකුම කෙලෙස් දුරු වෙලා ඉදිරියට යනකොට සමාධිය එන්න එන්න බලවත් වෙනවා මිසක් සමාධිය මුල් කරගෙන නිවන් මඟ වඩනවා නෙවෙයි. සමාධිය anu ප්‍රඥාවේ ඵලයක් මිසක් සමාධියේ ඵලයේ ප්‍රඥාව නෙමෙයි. හොඳට ඒක තෝරගන්න ඕනේ. සමාධිය anu ප්‍රඥාවේ ඵලයක්. ප්‍රඥාව යනු සමාධිය ඵලයක් නොවේ. ප්‍රඥාවෙන් සමාධිය මතුවේ. ඒ නිසායි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලම ප්‍රඥාවත් අග සමාධියක් තියෙනවා. මුලින්ම තිබෙන්නේ සම්මා දිට්ඨිය. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයං උච්චති සම්මා දිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධයටයි සම්මා දිට්ඨිය කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන්නේ. එහෙනම් පින්වතුනි ලෝකෝත්තර සම්මාදිට්ඨිය කෙනෙක් තුළ පහළ වෙන්නේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂ වෙච්ච මොහොතේදී. එහෙනම් අන්නේ මොහොතේදී සත්‍ය ඥාන පහළ වෙනවා. ඒ සත්‍ය ඥාන පහළ වුණා මොකද වෙන්නේ? ලෝකෝත්තර සම්මාදිට්ඨියටපත් වෙනවා. ඒ සම්මාදිට්ඨිය තව තවත් බලවත් වෙන්නේ කොහොමද? කෘත්‍ය ඥාන මගින්. කෘත්‍ය ඥාන මගින් බලවත් වෙලා කෘත්‍ය ඥාන මගින් පූර්ණ කරනවා. මේ මොහොත වෙනකම්ම ප්‍රඥාවයි පූර්ණ වෙන්නේ. ප්‍රඥාව පූර්ණ වෙනකොට ඊට සමානුපාතික වේගෙන් ඊතුරු මාර්ගංග පූර්ණ වෙලා සම්මා සමාධිය පූර්ණ වෙනවා. එමනම් අපට තිබෙන්නේ මෙන්න මේ යථාර්ථය නුවණින් දැකලා මේ යථාර්ථය නුවණින් සිහි කරමින් වාසය කිරීමයි. තමන් අවබෝධ කරගමු මේ සමුදය නිරෝධය මේ න්‍යාය ධර්මය ජීවිතයේද බහා බලන්නුන් හැමතිස්සෙම. යම්කිසි දුකක් හටගත්තා නම් ඒ දුක හටගත්තේ ඇයි කියලා නුවණින් දකින්න ඕන. දැන් අද විතක්ක සංතාන සූත්‍රයේදී තව තවත් මේ දහම් කාරණා ඒ දහම් ව්‍යාකරණය මතුවෙනවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නැහැ. මේ වෙලාවේ. එහෙමනම් කෙටියෙන් නැවතත් මේ දේශනා කරපු උතුම් වූ චතුරාර්ය සත්‍ය දේශනාවේ හරය සංක්ෂිප්තේ නැවතත් මතු කරන්නට ඕන. කුමක්ද? මේ සියලු දුක් වලට හේතුව කුමක්ද? යංගෙන්ජ දුක්ඛං uppajjamana uppajjati sabbantang chanda moolakang chanda hidanang chando himulang dukkha sadi මේ සියලු දුක් වලට හේතුව මේ ආශාවයි මේ රාගය මේ චන්ද රාගය මේ කැමැත්තෙන් බැඳීමයි එමනම් පින්වතුනි මේ සියලුම දුක් හටගෙන තිබෙන්නේ අපතුලම පවතින අනෝබෝධයක් නිසා ඔබට අවශ්‍ය දුකින් නිදහස් වෙන්න නම් ඔබට තිබෙන්නේ අවබෝධයටපත් වෙන එක විතරයි. අවබෝධයටපත් වෙන මොකද කරන්න ඕන? ශ්‍රී සද්ධර්මයේ දිගින් දිගට අහන්න ඕන. එතකොට අවබෝධයටපත් වෙනවා. මතක තියාගන්න. මේ ආර්ය ශාසනය තුල දුක නිවෙන්නේ ඔබටත් නොදැනීමයි. ඔබ දන්නේ නැතුව ඔබ පියවරින් පියවර දුකෙන් නිදහස් වෙලා දෙපැත්ත මෙහෙමයි. අර තෘෂ්ණාව වැඩින්නේ අපට හොරි. තෘෂ්ණාව බලවත් වෙන්නේ ආදරය සෙනෙහස වැඩෙන්නේ ඒකත් අපට නොදැනනේ අපි දන්නේ නැහනේ ඒක අපි දන්නේ නැතුව ටික කාලයක් යනකොට ඔය දැන් සින්දුවලක් කියන්නේ කොල්ල කිල්ල තමන්ටත් හොරින් තමන් ගිහි තරන් ගිහිල්ලා කිය ආදරේ වැඩිලා කිය දැන් ඒකත් දැනගෙන හිටියේ නෑනේ එහෙනම් දුක වර්ධනය වෙන්නේ දන්නේ නැතුව නිරේත ගිහිල්ලා වැටෙන්නේ පෙරේත ලෝක වලට වැටෙන්නේ දැනගෙන ගිහිල්ලා වැටෙනවා අර යොදුන් ගණන් උස ගිනිදල් මැද්දට වැටෙන්නේ මම නිරේට යනවා කියලා හිතාගෙන ගිහිල්ලා පයින්වද එතෙන්? පෙරේත ලෝකෙටයි මං ගිහිල්ලා දැන් මේ මරණින් පස්සේ පති දෙන්නේ කියලා දැනගෙනද යන්නේ? නෑ. කිසිම දෙයක් දැනගෙන නෙමෙයි යන්නේ. එතකොට එහෙනම් දුක උදා වෙන්නේ ඔහුට කියලා නෙමෙයි. එහෙනම් දුක නිරුද්ධ වෙන්නේ කී කී නෙමෙයි. හේතුව නැසනකොට දුක නිරුද්ධ වෙනවා. નિરાයාසින් සිද්ධ වෙන දෙයක්. නචේතනා කරණීය සූත්‍රය. ඒ ගැන වෙනම විග්‍රහ කරන්න ඕන. මම සමහර සූත්‍ර දේශනාවල තියෙන ධම් ව්‍යාකරණ කෙටියෙන් මතු කරන්න කැමති නැහැ. මොකද අසරිමත් වූ බුද්ධ දේශනා කියලා කියන්නේ විශාල අපසරියක පැතිරෙන ව්‍යාකරණයක්. මේක කෙටියෙන් කියන්නේ යන්නේ හොඳ නැහැ. නචේතනා කරණීය සූත්‍රයේ එක දවසක අපි සම්පූර්ණ දේශනාවක් වශයෙන් ගන්න ඕන. පැය කිහිපයක. එදාට ඒ ගැන පැහැදිලි කරන්න. එහෙමනම් මේ යමෙක් මේ කියපු දේ හරියට කරනවා නම් මේ ආස්වාදයේ කාමයේ ආධිනව නෝනින් දකිමින් වාසය කරනවා නම් ඔහුට අත්දකින්න ලැබෙනවා ප්‍රමාණිකෝ ලෝකී හිත නිදහස් වෙන ආකාරය විමුක්තියටපත් වෙන ආකාරය සැනසීමටපත් වෙන ආකාරය එදාට ඔහුට අත්දකින්න ලැබෙනවා දැන් මගේ හිත නිදහස් දැන් වෙනදා වගේ හිතේ කැළඹීම ඇති වෙන්නේ දැන් වෙනදා වගේ හිතේ වික්ෂිප්ත භාවය ඇති වෙන්නේ දැන් වෙනදා වගේ හිතේ බහුලව අකුසල විතර්ක නැගින්නේ දැන් හිත සමාධිමත් අන්න ආනන්තරික සමාධිය අන්න ඒක තමයි වැඩෙන්නේ. සෝවාන් පුද්ගලයාට වඩා සකදාගාමී පුද්ගලයාගේ සමාධිය බලවත්. ඒ විදිහට ඉදිරියට යන්න යන්න සමාධිය බලවත් වෙනවා. ඔහු දකිනවා දැන් මගේ හිතට බාරක් නැහැ වෙනද වගේ. වෙනද හැමතිස්සෙම හිත නිකන් ශක්තිමත් පුරුෂයෝ දෙන්නේ දෙපැත්තෙන් එකතු වෙලා දෙපැත්තට අදිනවා වගේ. නැත්තම් දෙන්නේ එකතු වෙලා හිත තද කරනවා වගේ. හැමතිස්සෙම මහා වේසක්, පීඩාවක්, අසහනයක් තිබුණා හිතේ. හැමතිස්සෙම හිතේ තිබුණා තේරුම් ගන්න බැරි මොකක්ද අවුලක්. හැමදෙසෙම හිතේ තිබුණ යම්කිසි අසරණ භාවයක්. හැමදෙසෙම හිතේ තිබුණ යම්කිසි අනාථ භාවයක්. හැමදෙසෙම හිතේ තිබුණ යම්කිසි අවිශ්වාසයක්. හැමදෙසෙම හිතේ තිබුණ යම්කිසි අනාරක්ෂිත භාවයක්. මෙන්න මෙහෙම හැංගීම. මේ ධර්මාබෝධයෙන් තොරව හිටපු ඒ අඥාන කාලේ පැවතිය. එතකොට මොකද වුනේ? හැමදෙසෙම දුන්නේ අසහනය. මේ අසහනේ දුරල ගන්න මොකද කරන්න ඕනේ? හැමදෙස්සෙම මේ අසහනේ දුරල ගන්න මොකද කරන්න ඕන? කුමක් හෝ ආස්වාදයක් පස්සේ හඹාගෙන යන්න ඕන. සිතනමැති මායя මොකද කරන්නේ? අවස්ථාවෙන් ප්‍රයෝජනෙ අරගෙන බොරුදී මාළු බානවා කියන්නේ. අන්නේ වැඩේ කරමින් මොකද කරන්නේ? අර හිතේ මේ රාග දේශ මොහ නිසාම ඇතිවෙච්ච අසහනය සමනය කරගන්න තුච්ච නින්දි සිත පෙන්ලා දෙන්නේ අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩක්. පෙට්‍රල් ඇඟ පුරා වක් කරගෙන ගිනිගත්ත මිනිහෙක් ඉන්නවා. මේ මිනිහාට මේ ගින්න නිවා ගන්න කියලා අපි තව පෙට්‍රල් බෝතලයක් දුන්නොත් මොකද වෙන්නේ? අන්නේ වගේ වැඩ මේ වෙන්නේ. හිතේ අසහනය ඇති වෙලා තියෙන දැනටමක්. මේ අවිජ්ජාව නිසායි තෘෂ්ණාව නිසායි. නමුත් අඥානය කිව්වේ ඒකයි. දුක්ඛේ අඥානං කිව්වේ. අඥානයක් ඉතින් ඒ වචනේ කියලාත් මදිනේ. ඒ අඥාන කම නිසා මොකද කරන්නේ? දැවි දැවි පිච්චි පිච්චි තව තවත් අර ඇවිලෙන ගින්නට පිදුරු දාගෙන පෙට්‍රල් ගහගෙන තවත් කුච්ච ගන්නවා. තවත් ගින්න වර්ධනය කර ගන්නවා. අසහනෙන් දැනටමත් ඉන්න ගමන් සහනය හොයාගන්න කියලා නැවත ලං කරගන්නේ කාමයේ. ඒකෙන් තවත් අසහනය වර්ධනය වෙනවා. එහෙමනම් මෙන්න මේ ස්වභාවයන් හිතින් දුර වෙලා යනවා. මේ ධර්මාබෝධයෙන් මේ ආනන්තරික සමාධිය වැඩෙනකොට මොකද වෙන්නේ? මෙන්න මේ හිතේ සමවත් භාවය, සුවපත් භාවය වැඩිෙන්න ගන්නවා. සමාහිත වෙනවා. ඒ කියන්නේ හිත සංසිඳ වෙනවා. අප්‍රමාණ සුවයක පිහිටනවා. ඒක වචනෙන් විස්තර කළ නොහැක්කක්. ලෝකයට විද්‍යමාන නොවන්න. ලෝකයට හිත ඇතුළ දකින්න බෑ. හිතේ බරක් නෑ. හිතේ වෙහෙසක් නැහැ. හිතේ පීඩාවක් නැහැ. පිළිීමක් නැහැ. නිදහස්. මෙන්න මේ නිදහස් භාවයට විමුක්තිය කියන්නේ. විමුක්තිය anu අන් කිසිවක් නොවේ. මේ තුච්ච නින්දිසිතෙන් නිදහස් වීම. මේ සංකාර උපදෝමින් නැවත නැවත භව ගමන නිර්මාණය කරන මේ මායාවෙන් නිදහස් වීමටයි විමුක්තිය කියන්නේ. එහෙමනම් පින්වතුනි මේ උතුම් වූ තථාගත ශ්‍රී සත්‍යධර්මයේ නිසියාකාරයෙන් කෙනෙක්ට අවබෝධ වුණොත් අන්‍ය විමුක්තියක් දකින්න පටන් ගන්නවා. ඔබට දැනෙන්නේ නිදහසටයි මුක්තිය කියන්නේ. කවදා හෝ දවසක සහමුලින්ම කෙලෙස් නිවුණාද? සියලු රාග දේශ මහවසන් වුණාද? අන්න අකුප්පාචේතෝ විමුක්තිය නැවත නොසැලෙන්නා වූ විමුක්තියකට ඔබපත් වෙනවා. දැන් විමුක්තිය සැලවෙනවා. ඇයි එහෙම කියන්නේ? දැන් රාග දේශ මොහ උදා නොවී තියෙන තාක්කල් ඔබට මේ මුක්තිය උරුමයි. දැන් මේ මොහොතේ බණහනවා නම් ඔබ උපචාර සමාධිමත් සිතකින් ඒ කියන්නේ සියලු වැඩ පසෙක තියලා සුතමේ ඥානය අවදි කරගෙන හොඳින් බණහන් කෙනෙක් නම් සෝතවදානි. මේ මොහොතේ ඔබ විමුක්තියටපත් වෙලා ඉන්නේ. හැබැයි පූර්ණ විමුක්තියට නෙවෙයි. යම් තාක් දුරකට ඔබ නිදහස් ඔබේ හිතින්. හැබැයි මේ දේශනා අවසන් කර නැවතත් ඔබ මේ ලෝකේ තියෙන පළහිලව් වලට පැටලිනකොට ලෝකේ තියෙන වගකීම් යුතුයකම් වලට ආපහු මොහොන දෙනකොට නැවතර විමුක්තිය පොඩ්ඩක් සෙලවෙන. කම්පා වෙනවා. එනිසා ඒක අකුප්පාශේතු විමුක්තිය නෙමෙයි. කම්පා නොවන විමුක්තිය නෙමෙයි. කම්පා නොවන විමුක්තිය උදා වෙන්න නම් මොකද්ද වෙන්න ඕන? මේ සියලු රාග දේශ මොහ සහමුලින්ම ෂේ වෙන්න ඕන. අන්න එදාට උදා වෙන විමුක්තියක් ඇද්ද? ඒ විමුක්තිය නැවත සොලවන්න පුළුවන් සමදෙක් විශ්සේ පහළ වෙන්නේ. ඒ තමයි අසිරිමත් වූ තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නා අරිහත් භාවයේ. අන්නේ උතුම් වූ අරිහත් ඵල චිත්තයට යමෙක් කවදා හෝ දවසකපත් වෙයිද? ඒ පත් වෙන දවසට තමයි ඔහු විමුක්තිය පූර්ණ වශයෙන් අත්දකින්නේ. එහෙමනම් පින්වතුනි, ඒ උතුම් විමුක්තිය කරා ගමන් කරනවාව තමයි විග්‍රහයෙන් අවිජ්ජා නසන් සහ මුලින්ම නසදම. මේ සියලු කාමයන්, මේ සියලු ආස්වාදයන් දුක වශයෙන් දකින්න. එපමණක් නෙවෙයි, ඒ කාමී ආස්වාදය උදා කරගන්නට ප්‍රත්‍ය වශයෙන් තුච්ච නිදිසිත පරිහරණය කරන ඇසකන නාසය දිව ශරීරයේ මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම චක්කු විඥාන සෝත විඥාන ඝාන විඥාන જીවහා විඥාන කාය විඥාන මනෝ විඥාන චක්කු සංපස්සේ, සෝත සංපස්සේ, ගාන සංපස්සේ, જીව සංපස්සේ, කාය සංපස්සේ, මනෝ සංපස්සේ. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, જીව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා යන මෙන්න මේ 35ම දුක වශයෙන් දකින්න, අනිත්‍ය වශයෙන් දකින්න, දුක් වශයෙන් දකින්න, අනත්ත් වශයෙන් දකින්න. ඒ කිව්වේ මේ සියල්ල හේතුඵල වශයෙන් ගොඩනගෙන ආත්මීය සාරයෙන් තුර හේතුඵල ධර්මතා කියලා දකින්න. මේ සියලු ධර්මතා නැවත නැවත දුක්ඛ ස්කන්ධයම සමුදය කරන බව දකින්න. මේ කිසිම ධර්මතාවක මේ කිසිම ධර්මයක මගේ කියලා මම කියලා මගේ කියලා ගත හැකි ආත්මීය සාරයක් නොමැති බව නුවණින් හැමතිස්සෙම සිහි කරන්න. එතකොට ඔබ මෙන්න මේ කිව්ව 30 මේ කිව්ව සියල්ල අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනත් වශයෙන් දකින්න. මේ සියල්ල මේ හේතු ඇති තාක්කල් උදා වෙන ධර්ම හැටියට දකින්න. මේ සියල්ල මේ හේතු නිරෝධයෙන් විරුද්ධ වෙන ධර්ම හැටියට දකින්න. එතකොට අනිත්‍ය දකින්න. මේ සියලු ධර්ම මේ හේතුයෙන් සමුදේ වෙලා නැවත නැවත දුක්ඛ ස්කන්ධයමයි සමුදේ කරන්නේ ගොඩනම් වන්නේ කියලා දකින්න. ඒකට දුක්ඛ ලක්ෂණය දකින්න. මේ කිසිම ධර්මයක මම කියලා මගේ කියලා ගත හැකි ආත්මීය සාරයක් නැති බව නොනින් දකින්න. එතකොට අනත්ත ලක්ෂණය දකින්නවා. ඒ වගේම තමයි මේ සියලු ධර්ම සුභ සිද්ධියක් වගේ මවාපාමින් අසුභ සිද්ධියක්ම උදා කරලා දෙන අසුභ ධර්ම හැටියට දකින්න. එතකොට අසුභ ලක්ෂණය දකින්න. ඔය ආකාරයෙන් සියල්ල අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් විදර්ශනා කරනකොට සියල්ල කෙරෙහි තෘෂ්ණාව ප්‍රමාණිකෝල හිතින් දුර වෙලා යනවා. අවිජ්ජාව දුර වෙනවා චන්දරාගේ පහ වෙනවා. එතකොට හිත විමුක්තියටපත් වෙනවා. එහෙමනම් අන්න ඒ ධම් ව්‍යාකරණය හොඳින් සිහි තබාගෙන අපි මින් ඉදිරියට පවතින ඒ ධම් සංවාදයන්ට මුහුණ දෙමින් සාකච්ඡා කරමින් ඒ වගේම ඒ ඔබට තියෙන ප්‍රශ්න විසඳා ගනිමින් ඉදිරියට යමු අද දවසේදී එහෙමනම් මුලදීම සිහිපත් කරලා දුන්නා ඔබට උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ මේ කරන්න බැරි සිද්ධ වෙන්නේ නැති අභව්‍ය දෙයක් නොවන බව. බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කර. සංසාරේ දැනටමත් අනාථ වෙලා අසරණ වෙලා අනන්ත අප්‍රමාණ දුක්ඛ ස්කන්ධේ කුරුම කරුවෙක් වෙලා දුක් විඳින ලෝක සත්‍යව තවත් ඒ දුකේ ගෙල්ලන්න මේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන්නේ දුකෙන් ගොඩ ගන්න. ඒ නිසා ගොඩ ගන්න පුළුවන් සරලම ක්‍රමයට පහසුම ක්‍රමයටයි ගොඩගන්නේ. ඒ නිසා පින්වතුනි මේ අසෝ ධර්මයේ උනත් මෙතෙක් ඔබට ධර්මාභෝධය නොතිබියාන නොපැවතුනා නම් ඒ ධර්මාභෝධය පහළ කරගන්නට හේතු වෙනවා. එහෙනම් මේ දේශනා කරපු ධම් ව්‍යාකරණය නැවත නැවත නැවත නැවත ශ්‍රවණය කරමින් නුවණින් මෙනෙහි කරන්න ඒ